ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ ගිරිඋල්ල පල්ලේකඹ ශ්‍රී ශාසන වර්ධනාරාමය බෙලියක්ත ඕකේවිල ශ්‍රී බෝධිරුක්කාරාමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දඹදෙණිය ප්‍රදේශයේ දිශාපාලක ගිරිඋල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකකාධිකාරී දඹදෙණිය මූලික රෝහලේ සංවර්ධන කමිටුවේ අනුශාසක විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතු ආචාර්ය පූජනීය ගලහිටියේ විජිත ස්වාමීන් වහන්සේ අද සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේට අයත් චන්දන සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. ආවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවේ මනී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදක්ඛානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ස්වාමීනය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසරණේන සද්ධින් පංච දීලං ධම්මං සාදුකං දුරක්ඛිතං කତ୍වා ප්‍රමෝදේන සම්පාදේ කම්මං ආමන්ති සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු 做人。 啊 වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි ශ්‍රී ලංකාවේ මහගෙදර නමින් හඳුන්වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ මගින් ඔබට නිරන්තරයෙන්ම ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දෙන බෞද්ධ ආගමික අංශයෙන් විතරවා අරනු ලබන ධර්ම දේශනාවටයි ඔබ සවන් දෙන්න බලාපොරොත්තු වන්නේ මාසේ ආරම්භ කරන්නේ අද ආරම්භක දවසේ ඔබ හැමදෙනාම නිහඬව නිසලව බලාපොරොත්තු වෙන පසු වෙන්නේ ධර්ම ශ්‍රවණී කිරීමටයි. පසුගිය කාල සීමාව තුළ විවිධ බාධාවන් වලට මූණ දීලා ඒ බාධාවන් මැඩගෙන ඉදිරියට යන ඔබ හැමදෙනාම කල්පනාවට ගන්නට ඕන මේ මොහොතේ මේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන වාසනාවන් වේසක් විශේෂයෙන්ම නර ස්වාමින් වහන්සේ නමක් සහ නායක සභාවක් දායකත්වයේ ධර්ම බව ජීවිතේ තුමී මතක් කළා ඒ කුරුළු පුත්තේ ගුණරතනාරාම අධිපති ආම්දුරුව නායක පිරිසත් අනිත් පිරිසත් කල්පනාවට ගන්න උදෝගේ දායකත්වයෙන් ලබා දෙමින් ධර්මදේශනාවට සවන් දීමට බලාපොරොත්තු වෙමින් ඇති. නානක්වසි නොවසි වාසනාවන්ත සත්පුරුෂ පින්නතුනි. අද මේ වදාඳ දවසේ පළවෙනි දවසේ සන්ධ්‍යා භාගයේ ඔබ බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට. මම මාතුගා වශයෙන් සබාගත්තේ මේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේට සූත්‍රය. එක්තරා දවසක දුත්‍රා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේ දේවරම් මෙහෙර මෙතනට මුළු දේවරම් මෙහෙරම ආලෝකමත් කරමින් දෙවි කෙනෙක් පැමිණියා. පැමිණිලා Tamanට ඇති වූ ගැටලුවක් පිළිබඳව ප්‍රශ්නයක් ලෞත්‍රා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කරනවා. එයට ලබා දුන්න පිළිතුර වශයෙන් තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. අර අපනාවට ගන්න ඔබට වගේ දෙවියන්ටත් ප්‍රශ්න තියෙනව නේද? ඔබේ ප්‍රශ්න වෙනයි. දෙවියන්ගේ ප්‍රශ්න වෙනයි. දෙවියන් ආන්නේ ධර්මයට අදාළව ධර්මානුකූලව යම් කිසි කරුණක් පිළිබඳව ගැටලුවක් ඇති වුණ අවස්ථාවක මාර්ගවත් බුදු පියාණන් වහන්සේගෙන් අහලා දැන ගැනීමට නිසා තමයි ඔබ හැමදාම කල්පනාවට ගන්න මේ දෙවියන්ට අමනස් සීමා වූ සීමා වූ දාමක් නෙමෙයි. ලෝතුරා බුදු පියාණන් වහන්සේ දහම් දේශනා කළේ දේව මිනිස් වඹ හැමදිනාටම මේ සියලු සත්වයන්ටම සරලන ආකාරයටයි. ආසනාවන්ත පින්තුනි විගාථා ස්නාන් වෙන්නේ සම්බදා සීල සම්පන්නෝ මුල් පාදයෙන් ස්නාන් වෙනෝ සම්බදා සීල සම්පන්නෝ දෙවියන් ආ ප්‍රශ්නයට බුද්ධයන් වහන්සේ දෙන පිළිතුර සම්බදා හැම කල්ලි සීල සම්පන්නෝ සීලවත් විය යුතුයි කියලා. මේ සීලය කියන එක ඔබට අරුම දෙයක් නෙමෙයි. හැම අවස්ථාවකම වැදගත් සිදුවීමක් මංගලෝත්සවයක් හෝ වේවා අවමංගලෝත්සවයක් හෝ වේවා ඔබගේ නිවෙසේ යම් පින්කමක් කරන අවස්ථාවක් හෝ වේවා ඔබ වහන්සේ සමාදන් වෙනවා නේද? වහන්සේ ආරක්ෂා නොකරන සමාදන් වීම කරනවනේ ඒතර මේ අවදියට ආංශිල සමාදන් වෙලා ආංශිල් දකින්න පිසුකුත් ඉන්නවා. නැතුව නෙවෙයි. ඒකට ඒව ඒකම ඔබේ ජීවිතයට මේ සීලය කියන එක ලං කරගන්නට ඕන. දන්නවා සීලය සරල වශයෙන් බෙදීම් කරලා තියෙනවා චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය කියලා දෙකක් තියෙනවා. සරල ක්‍රමයට. චාරිත්‍ර කියන්නේ අනුගමනය කළ යුතු පැත්ත. ඒකට තමයි ඔබ පංචශීල සමාදන් වෙලා පොය අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්නේ ඔබ සිල්වතෙක් වෙන්න. වාරිත්‍ර කියලා කියන්නේ අත් හය යුතු දේවල්. දස කුසල් වගේවා පත් හරින්නට ඕන. සමය ඒකක් නෙමෙයි ඒ සමාජ තුළ ගත්තම ඥානතර ගැන අනුගමනය කළ යුතු සිරිත් වේ කොටසක් කියනවා. ඔබගේ ජීවිතයට සදාචාර සම්පන්න වීමට මිනිස් ගුණධම් අගය කරන කෙනෙක් වශයෙන් සිල්වත් වෙන්න මේ චාරිත්‍ර සීලයන් අනුගමනය කරනවා. මෞපියන්ගෙන් පිළිහිටියන්ගෙන් ආන්තලේ හාමුදුරන්ගෙන් එහෙම නැත්නම් ඔහුගේ પરම්පරාවෙන් පැමිණි යම් කිසි දෙයක් තිබෙනවා නම් අනුගමනය කළ යුතු අන්න ඒවා අනුගමනය කිරීම සිල්වත් වීමට හේතු වෙනවා. ඒක සිල්වත් වෙනවා කියන්නේ මේ හැමදාම සිල්වත් වෙනවා කියන්නේ සුදුරයක් අඳගෙන නවගුණ වලක් අතේ තබාගෙන ඈදවල් දෙකම ඉන්න එක නෙමෙයි. ඒවා මේ චාරිත්‍ර යන අනුගමනය කළ දේවල්. ඕක උන්නතියට හේතු වෙනවා. චාරිත්‍ර සීලය කියනක ඕක උන්නතියට මරක් වගේ. වාරිත්‍ර සීලය කියනක ඕක උන්නතියට වේක් වගේ. එමන් තමන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ප්‍රගුණ කර ගැනීමටත් ඔබගේ ආර්ථික සම්පත් සාධනය කර ගැනීමටත් හේතු වෙනවා සිල්වත්කම කියන එක. දැහැමි බවක් තියෙන්නට ඕන. සිල්වත්කම තුළින් කෙනෙක්ගේ ශික්ෂාකාන් බව වැඩි කර ගන්නවා. අපි කියනවා ශික්ෂාකාමී කියනවා. සංවර බව කියනවා. හැදිච්ච කම කියනවා. තම මේ විදිහට මේ හඳුන්වනවා. තම මේ ආකාරයෙන් අවුද්‍යයන් වෙන්න නිත්‍ය අන්ත සීලයක් තිබෙනවා. ඔය අට සීල. එහෙමත් නැත්නම් නව සීල නවාංග සීලය. ඊ දස සීලෙ වොත් තිබෙනවා. පැවිදි දවසදී ඒ උපසම්පදාසී මේ විදිහට වෙන් කරලා වෙනවා විදින් වල වෙනවා ඒ සිද්ධ වර්ගයක් තමයි එකක් එකක් වාසා විග්‍රහ කරන තියෙනවා කරුණ වශයෙන්ම උතුරා මහත්මත් බුදු පියාණන් වහන්සේ දේශනා කර තිබෙන්නේ සුද්ධ සුකෝසතෝ සදා යමෙක් මොනවක් වෙනවනම් ඒතරත්පාට හැමදාම උපෝසත දවසක් කියලා. ඔය දවසක් කියලා. එමනම් අපේ සිල්වත්කම එකම ගුණවත්කමක් තියෙන්න ඕන. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. මිනිසා සීලේ පිළිතලා ප්‍රඥාවන්ත ආකාරයෙන් තමන්ගේ කටයුතු කරනවා. බුද්ධිමත් ආකාරයෙන් ඒවට යොමු වෙනවා. තවත් මේ සීල විග්‍රහ කරනොත් කාය වාචානං සමෝදානං සීලං. කාය වචනය දෙක සංවර කර ගැනීම ඉක්මවා ගැනීම සීලය කියලා. ඒ අපි දන්නවා එහෙනම් මේ දස අකුසල් වලින් ඈත් වීම තමයි වෙන්වන්නේ. අපි දන්නවා කාය වාචානං සමෝදානං සීලං. කය වචනය දෙක හික්මවා ගැනීම සීලය නම් කයින් වැරදි තොරක් වෙන බව මේ තුනව නේද? කාය කම්මං සිතා පුත්තං වාචා කම්මං චතුබ්බිදං මනසා ත්‍රිධම් දේව දස කම්ම පතායිමි මේ දස අකුසල් මේවායින් ඈත් වීමක් වෙන්න ඕන ප්‍රාණඝාත අදප්‍රාදාන කාමීත්‍යාචාර කියන මේ රස අකුසල් ඒවායින් ඈත් වීමක් ඉස්ලාම් වෙනවා. ඒක මේ කයින් වෙන වැරදි තුනක්. ඒවායින් ඈත් වෙන්නට ඕන. වාචා කම්මං චතුබ්බිදං වචනෙන් හරදී හතරක් සිදු වෙනවා. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා සම්පප්පලාප. මේ ශික්ෂාපදයන් අනුගමනය කරමින් කටයුතු කරන ඔබ මොහොත ජීවිතයේ ක්‍රියාදාමය තුළ යන්ත්‍රයක් වගේ අසුවේ කාලකයා කළා. සමේ කොරෝනා වසංගතය පැමිණියාට පස්සේ ඒවා අඩු වුණා. ලෝකි පුරා මහ භයානක විෂණයක් ඇති වුණා. ඒකයි මැෂින් එකක් යන්ත්‍රයක් වගේ, මැෂින් එකක් වගේ. ක්‍රියා කළ ඔබ ඒ කාලේ කතා කළේ අනේ පන්සලට යන්නවත් මලක් පාන පිළි කරන්නවත් වෙලාවක් නැහැ නේ වැඩ කටයුතු බහුලයි කියලා. පසුගිය කාලේ මරණයට බය බය වෙලා, ඊළඟට බය වෙලා, ඊළඟට තමගේ නිවෙස් වලට නැහිටියා. නිවෙස් වලට වෙලා යෝදායනේ වුණා. ඒ වගේම ආර්යද්දී කාට විතරක් මහන් ගියේ නෑ සංවරණ ගියේ නෑ තම රෙද්දගෙනුත් මහරෝ මොකවාඩම් දානවා. කාට කලියාවක් නේද දාගෙන යන්නේ. අනේ කොච්චර උඹගේ ජීවිතයෙන් අඩුපාඩු වෙන්නේ නැද්ද එහෙමනම් සමාජයට? ස්වභාව ධර්මයෙන් ඔය විදිහේ යම් යම් දඬුවම් ලැබිලා තියෙනවා. එක් කාලයක සුනාමියක් ආවා. මහා විශාල විපත්තියක්. මේක ලෝකේ පුරාම තියෙන මහා විපත්තියක්. විසනයක්. කොරෝනා වසංගතය. ඒ තුලින් ඔබ තව තවත් ආගම ගාමට ලං වුණා. බෝධනා කිව්වා. අපේ රටේ විජයශ්‍රී ජයසදී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්නවා. නුවරදී ප්‍රවදා වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේ පිහිට අපේ රටට තියෙනවා කියලා ගොඩක් ඒ කාලේ පිහිට ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය පාඩම් නැති අය පොත බලාගෙන වැරදි වැරදි කිව්වා. දැන් නම් හරියට කියනවා. එතුමා දෙයක් කිව්වනේ ඔක. තාම් පාදලෙන් දරුවගෙන් අහලා කිරියම්මත් අම්මිට මේ සතර අරහත් සූත්‍රයේ කියනවා. සමහර කිරියම් වලක් නම් හොඳට පාඩම්. දැන් කිරියම් වල මතක් කළේ මේ. දැන් හැමෝටම පාඩම්. රත්න සූත්‍රය. රත්න සූත්‍රේ පාඩම් කළේ මේ තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් ලබා ගන්න මතක් මුනේ ඉන්දා විශාලා මහනුවර නුවර තුම්බිය ඇතුළු වෙලාවේ ලෝතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ඒ මල මිනීකමෙන් උඩින් වැඩම කරමින් මේ රතන සූත්‍රය දේශනා කළා මුළු නුවරම සෞභාග්‍ය උදා කරලා දුන්නා. ඒසා මේ සූත්‍රයෙන් විශාල යහපතක් වෙන බව කවුරුත් දන්නවා. ඒ රත්නත්‍රයේ පිළිබඳව ඉස්ලාමයේ. සෞභතුල ඒ කාලේ සිල්වත් වුණා. ගුණවත් වුණා. තමන්ගේ නිවෙස් වලම මව්පියන් දූදරුවන් සමග සමගියෙන් සමාදානයෙන් කටයුතු කරමින් සන්තෝෂයෙන් පසු වුණා. බලන්න කොච්චර වටිනවද? ඒ එහෙමනම් අන සිල්වත් වීමක් වුණා. වචනයෙන් වල වැරදිලින් ඈත් වුණා. එන්නත් නී මේ කටෙන් ගන්න දේවල් හා පිටිකරන දේවල් දෙකෙන්ම පරිස්සම් වෙන්නට ඕන. කටින් ගන්න දේවලුත් එනවා. ආහාර පාන ආදිය ලබා ගැනීම කබලික ආහාර කියන ඒවා ලබා ගැනීමෙන්දී කායික සුවයට හානියක් වෙනවා. කටින් පිට කරන ඒවා ඔය ආකාරයෙන් ඔය උරු කීම, කේලම් කීම, හිස්වචන කීම, පරිසවචන කීම වගේ ඒවා එන විට ඒවත් එළියට දැම්මොත් නැවත ආහාර වෙනස් කරන්න බෑ. යෝගීම අනුන්ට අපවාද කිරීම, අමුත් අමෝත් චෝදනාවන් නැගීම, නිඳා කිරීම වගේව එමත් කරන ඔය කටින්. ඒ නිසා එහෙම කළොත් ඒවා කටින් පිට වුණොත් ආපහු දාගන්න බෑ. මොන කලියොත් අපි අන්න සංවර කර ගැනීම. වචනය සංවර කර ගන්න ඕන. දැන් බලන්න කට සංවර ගැනීමක් ගැනීමක් නෙවෙයි දැන් සම්පූර්ණ කට වහන් ඉන්න කට කලියාව කියනවා. කොහොම නැහැ නේද? ගොඩක් අයට මේ නිසා දෙල්දුක්කත් අඩුවෙලා තියෙනවා. ඒ දූලියන්නේ, ඉසුබීජයන්නේ, මුණුන්ට පේන්නේ නේද? සමේ වගේ. එමනම් මේ සිල්වත්කම කියනක අර වගේ හය වචනයකට මාගන්නට ඕන. මනසලොත් වර්ධය වෙනවා. අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. මේ වගේ මනසෙන් වෙන වැරද්ද තුනක් තියෙනවා. මේක අකුසල් වලින්ම අපි පින්වත්නි ඈත් වෙලා සස කුසල කරනවා නම් අන්න ඒ අය සිල්වත් වෙනවා. මේ ශික්ෂා කාම බව කියලා කියන්නේ නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයට සීලබවක් ඇති කරගන්නවා. ශික්ෂා පද තුලින් තමන් සංගමයක් ඇති කර ගන්නවා. සංවරයක් ඇති කර ගන්නවා. මේ සංයමය සංවරය කියන මේවා විච්ඡකම කියන මේ වගේ ඔක්කොම ජීවිතයට ලං කර ගන්නවා. මේක මේ ආකාරයෙන් ගත්තම මේ ශිෂ්ඨාකාම වීම සිල්වත් වීම මේ ජීවිතය තුළට මේ භවයේ තුල පමණක් නෙමෙයි භවයෙන් භවයට ගෙන යන්න පුළුවන්. චිත්තං පඤ්ඤංච භාවය. මේ චිත්ත ප්‍රඥාවෙන් මඩන්නට ඕන. වැඩිමත් කරගන්නට ඕන. සමේ විදිහට වැඩිමත් කරන ගමම්ම අර විදිහට අටසිල්, දහසිල් වගේම නවසිල් ඉහි දස් සීලය, පැවිදි දස් සීලය උපසම්පදා බීජ ආදී වශයෙන් වෙන් කිරීමක් කරනවා. සමේ හැම එකකින්ම කරන්නේ කෙනෙක් ඉක්මවා ගැනීම, සංවර කර ගැනීම. අපි කියනවා කියනවා මහත්ය කියලා කියනවා. බලන්න මේ පින්තූර වලින් පවා දැකලා ඇති මහත්මා ගාන්ධිතුමා. ගාන්ධිතුමාට මුලින් අපි තවත් ප්‍රකාශක පදයක් හොදා ගන්නවා. මහත්මා කියන. මේ මහත්මා ගාන්තුමා මහත්මා කියන්නේ මහත්ය කියන්නේ. මහත්ය කියන්නේ කල්සමක් අඳින්න නිසා නෙවෙයි. එවනම් ගාන්තුමා කල්සමන්නේ නෑනේ. පොන්ති රැද්දක් උරන් හිටියේ. අනේ මහත්මා කියලා කියනවා මෙන්න මේ හදිච්චකම කියනවා සංවරය කියනවා සංගමය කියනවා සීලාචාරකම කියනවා ඊළඟින් ලොක්ම ශික්ෂා පදයන් තුලින් තමයි ඇති වෙන්නේ. සමේ විදිහට අපේ ජීවිතය ඉක්මවා ගන්නව නම් එතකොට ඒ තාත්තා තුළ අර සංගමයක් සංවරයක් ඇති වෙනවා. පින්වත්නි අපේ ජීවිතයටත් අපි හැමනම් නිරන්තරයෙන්ම ශික්ෂණය ඇති කරගන්න ඕන. ඉක්මනින් ඉක්මනින් වැඩි කරගන්නට ඕන. සංවරයක් ඇති කරගන්නට ඕන. ඒකවල මිනිස්කම වැඩි වෙනවා. සිල්වත් කමෙන් කර මිනිස්කමක් ඇති වෙන්නේ නැහැ. ගමී මේ ගාථාවේ මුල් පාදයෙන් පෙන්වා දෙන්නේ හැම විටක සිල්වත් වෙන්න කියලා. මෙන්න මේ සිල්වත් වෙන්න කියන එක හඳුන්වන්නේ පින්වත් ජීවිතයට අර විදිහ තමන්ගේ ජීවිතයේ ආචාර සමාජාචාර පද්ධති තුල ඉඳමින් අපේ ජීවිතයට ආ තමන්ගේ ආපෘත්‍යයටත් මෙලෝ ජීවිතයටත් පරලෝ ජීවිතයටත් යහපතක් කරගන්න එකයි. අපි ඊළඟ කාරණේ බලමු දෙවෙනි පාඩියේ ආකාරයට සඳහන් වෙන්නේ පඤ්ඤ වාසස මාහිතෝ මේ ප්‍රඥාවෙන් යුක්ත වීම ප්‍රඥාව වඩන්නට ඕන සමාධිගත ඉන්ද්‍රියයන් ඇති කරගෙන දිවෙන්නා වූ වැඩිමක් කියනකවන බුදුරජාන් වහන්සේ මේ ප්‍රඥාව පිළිබඳව පැහැදිලි කරන අවස්ථාවක පෙන්වා දෙනවා අඤ්ඤාමන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුක්ඛංචස්ස මාගේ මේ ධර්මය ප්‍රඥාවන්තයාට මිස මොඩයාට නෙවෙයි කියලා. එයින් අදහස් කරන්නේ එක්තරා කොටසක් දෝරාගෙන නාම දේශනා කරා නෙමෙයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ. ප්‍රඥාවන්තයන්ට ධම්ම දේශනා කළ විට අනිත් ප්‍රඥාව නැති අය ප්‍රඥාව ඇති අය බවට පත් කරගන්නයි ධම්ම දේශනා කළේ. වෙන් කිරීමක් කළා නෙමෙයි. එහෙමනම් උතර බුද්ධිමත් ප්‍රත්‍යා ධර්මය විෂයාකාරව තේරුම් ගන්න. ඒසම මේ තේරුම් ගන්නා වගේම තමන්ගේ ජීවිතයට ශක්තියක් කරගන්නවා. අඥා නරාණන් රතනං ප්‍රඥාව මිසාගේ රත්නයක් කියලා හඳුන්වනවා. ඒකක් නෙමෙයි ප්‍රඥාව සකස් ඇති කරගන්න ආකාරය ධම් තුල එක්තරාවක් වෙන්නා දෙනවා මේ සුත්තමය චින්තාමය ආවනාමය සුත්තමය ප්‍රඥාව ඇසීමෙන් ප්‍රඥාව දිනු කරගන්නවා චින්තාමය සිතීමෙන් ප්‍රඥාව දිනු කරගන්නවා භාවනාමය භාවනා කිරීමෙන් ප්‍රඥාව දිනු කරගන්නවා මේ විදිහට පින්වත්නි භාවනාව දිනු කරගත්තම තමන්ගේ ජීවිත භාවනාවෙන් ප්‍රඥාව දිනු කරගත්තම ඒ ප්‍රඥාවක් තියෙන අවස්ථා කීපයකට සංඥා විඤ්ඤා පඤ්ඤා මේ සංඥා කියන අවස්ථාව විතු උදාහරණයක් වශයෙන් කිව්වත්නි පොඩි දරුවෙකුට ඕ අන්දේකට මණික් ගලක් වුණා. ප්‍රමියෝදි ගුණමේ කියලා. පොඩි දරුවෙක් මණික් ගල රස්තන බලලා, වර්ණේ බලලා, පාට බලලා පතින් තියෙනවා. ඒ දරුවන්ට පේන්නේ මේවා දන්නේ නැහැ මණිකක් කියලා. අන්න මුල් අවස්ථාව ප්‍රඥාවේ. මේ මණික් ගලම අහු වෙනවා ගමේ ගොඩේ මිනිස්සෙකුට. එයා දන්නවා මේක මණිකක්. වටිනා එකක් කියලා දන්නවා. එයා තේරුම් ගත්ත ප්‍රමාණය අන්න ප්‍රඥාවේ අනිත් අවස්ථාව විඤ්ඤා කියන අවස්ථාව. අඤ්ඤා කියන අවස්ථාවේ මැණික් ගලම මැණික් කරුවෙකුට හම් වෙනවා. ඒක දන්නවා මැණික් වල වටිනාකම වර්ගය වර්ණය වර ඔක්කොම දන්නවා. අන්න ප්‍රඥා කියන අවස්ථාවේ ඊළඟ අවස්ථාවදී මේ විදිහට ප්‍රඥාව දියුණු කර ගැනීමයි මේන් සහන් කරන්නේ. මේ ප්‍රඥාව පිළිබඳව අපිට පැහැදිලි කරන අවස්ථාවක් වෙනවා දෙනවා මේ ආලව සූත්‍රයේදී අඤ්ඤා ජීවින් ජීවිත මහෞසෙක්කා ආලෝකයේ අක්ෂය බුදුහාමුදුරන්ගෙන් ආපු ප්‍රශ්නයකට ඒත් දුන්න උත්තරයක් බුදුන් වහන්සේ පෙන්වා දෙනවා අඤ්ඤා ජීවින් ජීවිතම අවශ්‍යකම් ප්‍රඥාවෙන් ජීවත් වීම නිසාගේ ශ්‍රේෂ්ඨතම වස්තුවක් කියලා. ඒ ප්‍රඥා වස්තුවක් උදෙන් පෙන්වා දෙනවා. සම්පූර්ණ ප්‍රඥාව කියන එක තමන්ගේ ජීවිතයේ ප්‍රඥාවෙන් ජීවත් වීම උතුම් කියලා පෙන්වා දෙනවා. හැම දෙයක්ම තෝරා බේරාගෙන කළ යුතු, නොකළ යුතු දැන් ඇසිය යුතු, දැකිය යුතු, නොදැකිය යුතු, නොඇසිය යුතු, කතා කළ යුතු, කතාන කළ යුතු මේ හැම දෙයක්ම ප්‍රඥාවෙන් තේරුම් අරගන්නවා. ඒසාව තමයි ප්‍රඥාවෙන් ජීවත් වීම තුන් කියලා පෙන්වාද. ප්‍රඥා ජීවෙන් ජීවිතම අවශ්‍යක. මේ විදිහට අපේ ජීවිතයට පින්වත්නි නිරන්තරයෙන් ප්‍රඥාව ළඟා කරගන්නට ඕන. ප්‍රඥාව වැඩි කරගන්නට ඕන. ප්‍රඥාව ඇති කරගන්නට ඕන. මෙන්න මේ ප්‍රඥාව වැඩි කරගන්න කුංචි කායඳරම උදලරුවන් කායඳරම උත්සාහවත් වෙනවා. බුද්ධි වර්ධනය සහ බුද්ධි දියුණු කර ගැනීම, බුද්ධිය දියුණු කර ගැනීම සහ උත්සාහ කරන අපි එදිනි ප්‍රඥාව වැඩි කරගන්න. සමේක අපේ ජීවිතේම වැඩි කරගන්නවා වගේම ප්‍රඥාවෙන් ජීවත් වෙනවා නම් හැම කාර්යයක්ම සාර්ථක වෙනවා. අඥානුයාතං විරියං වදಂತಿ සබ්බත් සිද්ධිඥානං ධාත. ප්‍රඥාමින් යුක්තව කටයුතු කරන කෙනාට තමන්ගේ අභිවෘද්ධිය නිත්‍යාකාරව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ වින්වත් මේ ගාථා සඳහන් වෙනවා අනෙක් කාරණය ආරද්ධ විරිය ආරම්භ කළද ආරම්භෝ වීරය උත්හාන වීරය අප්‍රමාදයෙන් ඈත් වීම මේ අප්‍රමාදයෙන් ඈත් වීම ගත්තම අපි දන්නවා මුළු බුද්ධ ජීවිතේම අපිට ආදර්ශයක් උත්හාන වීරය කියන එක බුද්ධියෙන් යුක්තව ආරම්භ කළා වගේම උත්තරීතර සම්මා සම්බුද්ධත්වයට දක්වාම එම වීරය උත්හාන වීරය තිබුණා. අප්‍රමාදී වුණේ නැහැ. අපි දන්නවා ධම්මපදයේ ගත්තම අප්‍රමාදී වර්ගය කියලා වර්ගයක්ම තියෙනවා. එසම මේ අප්‍රමාදී වීමෙන් ඈත් වුණාම උත්හාන වීරය ඇති වෙනවා. ඇති කරගත්ත උසාවෙන් යුත් හදාගත්ත නැත්නම් තමන්ගේ ජීවිතයට අම්මයි කමින් තොරව අරසකමින් තොරව හැම විටකම මේ උත්හාන වීර්යය ඇති කරගන්න ඕන. සමේ අරසකමින් ඈත් වෙන්න ඕන. ඒක දියුණුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මේ උත්හාන වීර්යය ගත්තම උතුරා විද්‍යාන් වහන්සේ පෙන්වා දෙනවා හැම වෙලකම අපිට වීර්යය කියන එක සහන් වෙනවා. බලන්න ආර්ය ආර්ය ස්ථාංගේ වාර්යය ගත්තම ඒ පෙන්වා දෙනවා සම්මා වායාම කියලා වීර්යය කරන ආකාරය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. මේ පින්වත් පිරිස අනුගමනය කරනවා. උපන් කුසල් තවත් වැඩි කර ගන්න හදනව නේද? උපන් කුසල් උදා ගන්න හදනවා. උපන් කුසල් නැති කර ගන්න උත්සාහ කරනවා නූපන් අකුසල් නූපදවා ගන්න උත්සාහ කරනවා මේක තමයි අපි කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරය කියලා මේ ජීවිතයක් තුළ තියෙන්නට ඕන විශේෂයෙන් බෞද්ධ කෙනෙක් අනුගමනය කරන ක්‍රියාදාමයේ තුළ මේ සතර සම්‍යක් ප්‍රධාන වීරය තියෙනවා වීරය කියන එක බලන්න නිරන්තරයෙන්ම පාරමිතාවන් තුළ වීර්ය පාරමිතාව තියෙනවා. බුද්ධ ජීවිතය තුළ ස්වයංයෙන්ම ඕසක් අවදී සිට බුදු වීමේ දක්වා මුලින්ම පස්සෙත් එහෙම නේද? බුදුසත් අවදී නම් පිරිනුවම් පාව දක්වාම උත්සාහන වීර්යය තිබුණා. ඒක අපි බුදුරා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන වෙසක් වශයෙන් මේ පින්වත් වෙසක් උත්සාහවත් වීම උත්හාන වීර්යයන් ආරම්භක වීර්යය ඇති කර ගන්නට ඕන. ආර්මිකාවන් ගත්තත් අපිට අහු වෙනවා ඒ තුල වීර්ය පාරමිතාව. ඒ වගේම බොජ්ජංගයන් ගත්තම බොජ්ජංගයන් තුල අපි කියනවා පෙන්වා දෙනවා විරිය බොජ්ජංගය. ඒකක් නෙමෙයි රුතුරාමඥා මහන්සේ ධර්මයේ සුවාගෙන යන කලා සත්‍යයේ සුවාගෙන යන අවස්ථාවේ හිං සත්‍ය ගවේසි හිං කුසල ගවේසි කියන ආකාරයෙන් සත් අවුරුද්දක් දුෂ්ටයක් දුෂ්කර්මයක් කරලා නොමිදෙනා දුක් විඳලා ඔබත් මම වෙනුවෙන් මම වීරයක් ක්‍රියේ නැහැ එසා මේ වීරය අපේකක් පුළුවන් බෞද්ධයන් වශයෙන් බුදුරජාන් වහන්සේ අනුගමනය කරපු ආකාරයෙන් වීර්යවත් වෙන්න. අපි පාරමිතාවන් තුළ, වචංගයන් තුළ, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ වීර්ය පෙන්වා දෙනවා. නිසා මේ විදිහට පටන් ගත්ත වීර්ය ආරම්භ කළ වීර්ය හැම විටකම තමන්ගේ කාර්ය සිද්ධවන්ත කරගන්න දරුවෙක් නම් අධ්‍යාපනය ලබන ආරම්භ කළ දවසේ සිට අධ්‍යාපනයෙන් ප්‍රතිඵලයක් ලබන දෙක් ඒ කාර්යය කළ යුතුයි. ගොවිතැන් කරන කෙනෙක් නම් ගොවිතැන්පත් කරන කෙනෙක් එයි මල් පල ලබා ගන්න තෙක් ගොවිතැන්පත් වල යොදනවා. රැකියාවක් කරන කෙනෙක්, දේශපාලන ජීවිතය තුළ ඉන්න කෙනෙක්, එහෙම නැත්නම් වෙන වෙන සංරැකියාවක් කරන කෙනෙක් උත්සාහයෙන් තමන්ගේ ජීවිතය තුළ උත්හාන වීර්යය තුළ ඇති කරගෙන ජීවිතයේ දියුණුව සඳහා අභිවෘද්ධිය සඳහා වීර්යය ඇති කර ගන්නවා. සම වීරයෙකුගේ ජීවිතයට අවශ්‍යම අංගයක්. සමෙන්න මේ අපි හැමදෙනාමත් වීරය කියන එක අනුගමනය කරන්න, වීරය ඇති කරගන්න, දිනු කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ පෙන්වනවා තමයි සමාධිගත ඉන්ද්‍රිය තියෙන්නට ඕන. සමාධිගත ඉන්ද්‍රියක් තියෙන්න ඕන කියලා පෙන්වා දෙන්නේ ඊළඟ කාරණේ ගාමී කතාවක් සඳහන් වෙන්නේ පින්වත් මේ ආරද්ධ විරියෝ විහිතක්කෝ. මහාංගල ගාථා ඊළඟ කාරණේ තියෙන්නේ ආරද්ධ විරියෝ විහිතක්කෝ. මේ ආකාරයෙන් සමාධිගත ඉන්ද්‍රිය තියෙන්න ඕන. මේ ලෝකේ හැම දෙයක් පිළිබඳව අපි හිතන්නේ තරම බලන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි. ඒ බලවම අපිට පේනවා එහෙම බලන විට මේ පෙන්වා දෙන ආකාරයට බුදුන් වහන්සේ අද්ද විදෝ විහිසත්තෝ ඕගං අරති දුත්තරං මේදී ආරම්භ කරන දීයදේ තුලින් අන්න කාම භව දිට්ඨි අවිජ්ජා කියන මේ සතර රෝගයන්ගෙන් ඈතර වෙන්න පුළුවන් බව පෙන්වා දෙනවා. ඒක පින්වත්නි මේ ජීවිතවල අපි හැම වෙලටකම උත්හාන වීරිය තියෙන්න ඕන. පසුවේ කාල සීමාව මෙයත්ෝ නිරන්තරයෙන්ම රෝගී වීම සඳහා වීරය කළා. රෝගී සම්පත්තිය කියන්නේ බුදුපෑන් වහන්සේ පෙන්වා දුන්නේ අපිට උතුම්ම ලාභයක් කියලා. ආරෝග්‍ය පරමාලාභය. රෝගී වීම උතුම් ලාභයක් කියලා. මේ නිරෝගී වීම සඳහා උත්සාහවත් වුණා. වීරයවත් වුණා. ප්‍රඥාවෙන් දෙවුවා. සිල්වත් වුණා. මේ ආකාර සංඝ ආකාරය බලන්නකෝ. බුදුහාම මේ ගාථා පෙන්වා දෙන මුලින්ම හැම කල්ලි සිල්වත් වෙන්නේ. පසුවේ කාලේ කොරෝනා සංගතය තුළ ජීවිතය ඔබ හැම කෙනෙක්ම අන්න සිල්වත් වීමට උත්සාහ කළා. ආධ්‍යාත්මික සුවය ලබා ගන්න උත්සාහ කළා. ඒ වගේම ප්‍රඥාව දියුණු කර ගන්න උත්සාහ කළා. වීර්යය වඩන්න උත්සාහ කළා. වීර්ය වැඩිමේ ඇයි? ඔබ රෝගී වීමට, ඕවෙන් රෝගයන්ගෙන් ඈත් වීමට, ඒවෙන් ආරක්ෂා වීමට, මේ ආකාරයෙන් උත්සාහවත් වුණා. ඊදවන්ත වුණා. එම නුවණන් ඒ වගේම එස්දා අධිකරු ජනපතිතුමා සමග ත්‍රිවිධ හමුදාවේ ආර්ගෝ සේවාංශවල සෞඛ්‍යම අංශවල හැම කෙනෙක්ම බොහොම නන්දුවෙන් ස්නහා කාලය දෙදෙව්වා උදෙස් ලබා දුන්නා. ඔබ වීරියවත් වුණා. ඔබ නිරෝගී වුණා. කායික මානසික දෙපැත්තෙන්ම ඔබ නිරෝගී වුණා. දැන් තමත් නිරෝගී වෙලා තියෙනවා. ඒ හැම වෙලකම දැන් සෞඛ්‍ය ක්‍රියාමාගාමයන් අනුගමනය කරන නිසා සබින්වත්නි සතර දුකින් එතරීමට මේ ඕගයන්ගෙන් ඈත් වෙලා සීල සම්පත්තිය ප්‍රඥා සම්පත්තිය සමාධි සම්පත්තිය ආරද්ධ වීර්යය ඇති කරගෙන ආත්ම සෙනය ඇති කරගෙන මෝ අමාමහ නිවන් සුවපත් කර ගැනීමටත් මේ දේශනාවන් තුළ සඳහන් වන කරුණු අනුගමනය කරන්න. ඉතින් අවස්ථාව දෙමු නිමෙ දෙක තුමියට සාකච්ඡා දෙකනේ. මාසයට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වාසනාවන්ත පින්වත්නි දායකත්වයේ දරූ පින්වත් පිරිසමාකෝත්මා කාර්යයට සෙත්පතන පින්වත්න්ට ඒ වගේම දීගේ ඥාතීන්ටත් දෙන්නේ මරමුණ වෙලා තිබුණා විශේෂයෙන්ම ඌඩලපොත් ශ්‍රී මුණතාරාමාධිපතිව වැඩිද අපවත් දේවදාන රුද්‍රපොල දුන්නතන ලොකු හම්රන්න පින්දීමට වර්තමාන විහාරාධිපති මුතුවිල සුන්නතරහම්රුත් නායක සභාවත් දායකත්වයෙන් ධර්මයෙන් කටයුතු කරන බව අහන් ඉදියා ඇත්තෙන්ම හරි වටනවා. දැන් ඒ රාජප්‍රදේ පුළුවන් අන්තරට වැඩි එන්න එපා කියලා දැන් කියනවනේ. දැන් නිවෙස් වල ඉඳලා තමන්ගේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් වනාහන්න පුළුවන්. අහලා හම්බුනට පින් දෙන්න තමන්ගේ නිවෙස් වල ඉඳලා. අනිත් රාජප්‍රදේ දරන හැම කෙනෙක්මත් මහා උතුම් කාර්යයක් කළේ ඔබ නම් මේගේ ඥාතියින් හොඳ දෙනාටම අපි මේ පින අනුමෝදන් කරමු අනුමෝදන් වීමෙන් සැපෙන් සැපයටපත් වෙත්වා දුන්නු අමා මහ නිවන් සුව ලබත්වා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මේ ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝ සියම් දෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු මේ සියලු පින් අනුමෝදන් වීමෙන් මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා අඳු ලෝකී භාවය හා චිරජීවනයේ සරසේවා තම තමන්ගේ දියුණුව අභිවෘද්ධිය සුභසිත සාන්තිය සරසේවා කියා වාසනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාදත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඔබ සමට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු දෙම ධර්මානුශාසනා පවත්වවදාල ගරුතර ධම්මදේශක ආනන්ද වහන්සේ ගිරිඋල්ල පල්ලේකම ශ්‍රී ශාසන වර්ධනාරාමය දෙලියත්ත ඕකේවිල ශ්‍රී බෝධිරුක්කාරාමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා ආරාමණ්‍ය මහානිකායේ දඹදෙණිය ප්‍රදේශයේ දිසාපාලක ගිරිඋල්ල ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේකක අධිකාරී දඹදෙණිය මූලික රෝහලේ සම්මන්ත්‍රණ කමිටුවේ අනුශාසක වෙසාමල පරිවේනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත ආචාර්ය පූජනීය ගලහිටියේ විජිත ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝාෂ ලැබේවා තුනුරුවනේ ආශිර්වාදය සහ සියලුම දිවිරක වරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදීන ආශිර්වාද කරමු සාදු සාදු සාදු ඔබට පුළුවන් මෙවන් දුම් ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට අමතන්න අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69යි 71යි 40. මෙම ධර්මානුශාසනාවේ කැසට් පැටයක් හෝ සංයුක්ත පැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 0.11යි 3යි 10යි 82 දුරකථනයට. සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.